අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්තම් ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඉද ප්‍රස්තාව ලැබෙන විදියට සභාවෙන් නැගිට ප්‍රශ්න ටික ඉද තියාගෙන ආරාධනා කරමි.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 එය මෙනෙහි කරන විටද පහවයයි. සිතවිලි වරින් වර මතුවේ. මට පරයන්කේ පැය භාගයකට වඩා සිටීම අපහසුය. ඔබ වහන්සේ කීප 35 මිනිත් නිර්වාණ සරණේ බලයෙන් දීර්ඝායුෂ පතමි. මේක ඇත්තටම උපදේශයේ මොකේද අවශ්‍ය කරන්න කියන එක පැහැදිලි නෑ. අහගෙන ඉන්නකොට පේන්නේ මේ හිතවිලි අනපේක්ෂිත ප්‍රමාණයක් හිතවිලි එනවා ඒ නැති කිරීමට මොකද්ද කරන්න ඕනේ කියන කවගේ තමයි ඇහෙන්නේ.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 ඒ හිතිවිල්ල නැව ගිහිල්ලා නැවත ආනාපානට එන අවස්ථාවක් ගත්තොත් නැත්නම් නැවත වම දකුණකට ආවොත් අන්න ඒකට අවධානය යොමු කරලා තියනවාද පිට ගිය හිත නැවත එනකොට අරමුණට ගණ්ඩ ලේසිද ආනාපානට ඉබේම එනවද ආවට පස්සේ බලනකොට අර තිබුණු ආනාපානෙ කැළඹිලාද නැත්නම් තිබුණු ආනාපානේ සංසිඳලා තියෙනවද කියන තොරතුර ඉතාමත් වැදගත් වෙනවා. ඒක නිසා මේ ප්‍රශ්න ලියපේකන කැමැතිද සභාවට ඉදිරිපත් කරන්න හිතවිලි එන අවස්ථාව ලියලා තියෙන තොරතුරු ඇති කියලා හිතුව හිතවිලි යන වෙලාවේ නැවත අරමුණට එන වෙලාවේදී කොහොමද සිද්ධ වෙන්නේ කියන එක කවුද කැමැතිද සභාවට තොරතුරු ඉදිරිපත් කරන්න. නැත්නම් ප්‍රශ්න කරු කැමැතිද Taman කියලා හඳුන්වාගෙන අපිට ඒ තොරතුරු ටික දෙන්නේ. එතෙන් තමයි උත්තරේ තියෙන්නේ. එහෙම නැත්නම් මම කියනවා අනිත් දවසේ ඒක ඒක නිරීක්ෂණය කරන්න නැවත නැවත හිතිවිලි වෙනවනේ නැවත නැවත හිතිවිලි වලින් ඉතිරි එනවා ඇත්තනම් යනවත් ඇත්තයි ඒක මම උපකල්පනය කරනවා ඒ හිතිවිලි ගියාට පස්සේ නැවත අරමුණට ඒක එන එක පිළිබඳව තොරතුරු ටිකක් අපට දෙන්න ඊගාදාසේ ලිඛිතව හරි ඉදිරිපත් කරන්න නැත්නම් දැන් හරි ඉදිරිපත් කරන්න ඒ හරහා පුළුවන් අපට මේ ඉදිරි උපදේශ කමඨාන සුද්ධ කළ දෙන එක පිරිසුදු කළ දෙන එක කරන්ඩ ඒ සඳහා නිරීක්ෂණය කරන්න. හිතවිල්ලක ඉඳලා ආපහු අරමුණට එනකොට ලේසිද අරමුණට ගන්න ඉබේම අරමුණට එනවාද අරමුණ තිබුණට වැඩිය කැළඹිලා ඇවිසිලාද නැත්නම් අරමුණ බොහොම සාන්තව ඉදිරියට ගියයි කියලා ගණන් ගන්න නැතුව අරමුණ අරමුණේ හිතේ තැම්පත්කම නැතර වෙලා තියෙනවද කියන තොරතුරු ටිකට නිරීක්ෂණය කරන්න කියන එක තමයි උත්තරේට කියන්නේ. ගම්මීර කුචානුවාස මට අතිමහත් කලකිරීමක්ව ඇති කන්නකට පිළිසරණක් බලාගෙන ඔබ වහන්සේට මේ ලියන්නේ. කානික ස්වාමින් වහන්සේ භික්ෂුවක් හැටියට උදේසා දවල් ඒ ඒ මොහොතට පවතින කුසගින්නේ මාත්‍රාව දැනගෙන මම ප්‍රතිවේක්ෂාවෙන් යුතු දෙවේල වළඳා දාන කටයුතු වරහන් ඇතුළත් පිළිවෙත් අවසන් කර විනාඩි 25ක 30ක කාලයක් දිනපතා සයනට නොගියද පසු පුටුවක් මත වාඩි වී සුවයක් යයි සිතා පෙරවසරට ආසන්න දිගු කලක් වරන් ඇතුළු මාස 8ක් පමණ ගත කීමේ අනතුරුව නින්දාශීලී කමෙන් ආර්ය අරමුණට පිහිටීමට හේතුවක් යයි මටම බියක් තිබිද වර්තමානයේ ගෞරවනීය ඔබ වහන්සේ යෝගීන්ට විශේෂ කමටහනක් ලෙස පුහුණු කිරීමට උපදෙස් දෙන සක්මන් භාවනාව ධර්ම ග්‍රන්ථයක ඇසුණි පුරුදු වී අනිසලස බැඳුණු නිදි තණ්හාව සතරින් දුරු කළෙමි. දැන් මා සෑම භාවනාවකටම පෙර සුළු හෝ කාලයක් එය ප්‍රගුණ කර වීරියෙන් නිරත වීම නිසා මහත් සතුටක් ලැබෙමි. මා එය ඉදිරියටත් රකින්නේ උදාහරණයක් ලෙස රිදී කැබැල්ලක් ළඟ තබා ඉතා වටිනා දෙයක් ලෙස රකින අයෙකුට එය මනා දැනුම ඇත්තෙක් දඹරන් කෑල්ලක් යයි පෙන්වුව පසු ඔහු ඒ යම්සේ රකිනා ලෙසයි. නමුත් දැන් මා කලකිරෙන කරුණක් කරනවන්නේ පෙරදා පැය දෙකකට ආසන්න එළඹ සිහියෙන් යුතුව ආනාපාන සති බවුන්හි සිටි මට දැන් විනාඩි 45ක් හෝ පැයක් අමාරුවෙන් සිටිය හැකි අතර දෙපා සහ කයද ඇතුළු කයේ නොඑක් වේදනාවන් නිසා සිතේ නිසල ගතිය නැතිව ඒවාට ප්‍රතිචාර දක්වා තදබල කාරීත්වයක් පසුතැවිලීමයි. භික්ෂුවට අවශ්‍ය සීල ප්‍රතිපදාවද උපරිමයෙන් රකිමි. කලකිරුණු මට සුදුසු උපදේශයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේද ලෝ පහළ වූ සීල ආරණ්‍යයේ ගුණයෙන් සස්තන දිනේවා. යෝගී අකුසල අත් කුසලහි. මුල් දිග ලියුම කියවනකොට වැරද්දුවා තෑයෙන ප්‍රමාණයක් පිරිසුදු නෑ. කෙසේ නමුත් මම හිතනවා කාරණා වැටුණයි කියලා මෙතනදී තියෙන්නේ යෝගාවචරය කායානුපස්සනා ඇතුළේ වේදනානුපස්සනාට විරුද්ධ නගිනකොට හිත ඒකට විරුද්ධව දඟලනවා.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 නමුත් සාමාන්‍ය මාතෘත්වය කියලා කියන්නේ මේ වේදනාවට මුහුණ දෙපෙක තමයි. ඇත්තටම කියනවා ඒ කාන්තාවක් ප්‍රසව වේදනාදී විඳින වේදනා කිසිම පිරිමකට හිතන්නවත් බෑ දරන්නත් බෑ කියලා. ඒක මේ එක සැරේ ඇට 17ක් ඇට තරම් වේදනාවක් තියෙනවලු. එක්කෙනෙක්වත් ඇවිල්ලා අපිට චෝදනා කරලා තියෙනවා ඊගාව බබා හම්බ වෙනකොට දැන් බෑ කියලා. එහෙම නෑ. අර ප්‍රේසනාජිවත් ආයෙසරයක් ප්‍රසව වේදනාවට කැමතියි. ඒකෙන් නෙමෙයි මාතෘත්වයේ සහ ඔක්කොම වරණගෙන නිසා භාවනාවේදී වේදනාව ආවනම් මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා වේදනාවක් ආවන ඊගාවට තියෙන විපස්සනා ඥානෙ එන බාට පෙර ලකුණක් විදිහට ගන්නයි කියලා. වේදනාවක් ඇවිල්ලා තමයි විපස්සනා ඥානය පහළ වෙන්නේ. ඒ සයඩෝගේ ප්‍රධානම ගෝලයා තමයි දැන් ඉන්න පණ්ඩිත් ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් කියනවා භාවනාවේදී විපස්සනාදී වේදනාවක් ආවනම් සිරිදී උදු ගෙට වැඩියා කියලා ලෑස්ති වෙන්නේ. ලොකු භාවනා වෙනසකට ලෑස්ති වෙනවා. දැන් මේ භාවනා වැඩ ප්‍රතිපදා ඉස්සරහට යනවා. කෙලස් කැපෙනවා. ඉතින් ඒකට අර වගේ අකුල් හෙලන්න එපා, මන්දස්සාය වෙන්න එපා, පශ්චාත්තාප වෙන්න එපා.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 මාත්‍රා සක්මන් කියලා පටන් ගන්නවා. උභාසකගේ ධර්මදේශනයේදී කාය විඥාණයෙන් චක්ක විඥාණයට සිත නිවිත මෙනෙහි කරන ආකාරය කියලා දුන්නා. මම මේ පසුගිය දින දෙකේදී විශ්ලේෂණාත්මකව බැලුවා. මීට පෙර චක්කු විඥාණයට ගිය විට හිත පිට ගිය බව වහා දැනගෙන රූපයක් රූපයක් දුටුවා යන්න මෙනෙහි කර වහා නැවත සක්මනේ සතිය පිහිටීමයි යෙදීමයි මම ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමෙන් පෙර මා කළේ නමුත් දැන් චක්කු විඥාණයේදී ඇතිවන මනාප අමනාප බඳහත් භාවයන් ගැන ඔබ වහන්සේ කියා දුන් නිසා වඩා සූක්ෂම කාය විඥානයේ චක්කු විඥාණයට හිත ගිය බවත් චක් විඥානයේ නැවත කාය විඥානයට අවබෝධයෙන් සිත ගැනීමත් සූක්ෂම ලෙස පහසු වී ඇත. මේ නිසා ඔබ වහන්සේට අනේක වාරයක් මහත් කුසල් රැස් වේවා. මේ සමග මම තවත් අත්දැකීම් බැලීමක් කළා. එනම් කාය විඥාණයෙන් යම් සිතුවිල්ලකට හිත ගිය විට ඒ චිත්ත විඥාණයයි මේ කළා. මේ නිවැරදිද? තවද යටකේ චිත්ත විඥානයේ ඇතිවන මනාප අමනාප හා මදහත් බවද සතියෙන් මෙනෙහි කළා. මෙසේ චක්කු විඥානයේ මෙන්ම චිත්ත විඥානයෙන්ද සංස්කාර රැස් වෙන බව ඔබ වහන්සේ පහදා දුන්හේඳ එහි ඇති වැල්පොලි ක්‍රමයට නැවත ගෙවීමේ භයානක தත්ත්වය වටහා දුන් බැවින්ද ආරක්ෂිත සක්මනට සිතේ දෙීමට ධෛර්යයෙන් ධෛර්යයක් ලැබී තිබෙනවා. මීට පෙර මා කලේ එසේ රූපයකට හෝ සිතවිල්ලකට සිත ගිය විට එහි ඇති ධර්මතාව වරණතුල එසේනම් අනිත්‍ය හා අනාත්ම භාවය ගැන සිත යෙදවීමෙන් එහි පළක් නැහැ සිතා නැවත සක්මනට පැමිණීමයි. මේ ධම්මානුපස්සනාවද. එසේ ධර්මතාවයනට සිත යෙදීමට මම උත්සාහ කළේ සමහර විට සිතවිලි වලින් මිදී නැවත භාවනාවට ඒමට ඉතා අපහසු නිසාත් තවද කුඩා කලසට සියලු දේ తాවකාලිකය හා පැවතීමක් නැත යන්න මට නිතර සිතට හැඟෙන නිසාත්ය. පළවන හා දෙවන දිනවල ද්වේෂ සත්‍ය පිළිබඳව ප්‍රශ්නේ නැගුවේ මමයි. මෙසේ සිතිවිලි වලට මාගේ සිත යන විට පසුගිය වසරවල වරණතුළු විශේෂයෙන් කුඩා කල මගේ දිමාපයන් මට කළ අසාධාරණ ගැන මට මහත් ද්වේෂයක් ඇති වෙනවා. මේ අනිත්‍යයි සිතා ධම්මානුපස්සනාවෙන් මැඩ පැවැත්වීමට හැදුවද එසේ වූයේ මාගේ පෙර කර්ම නිසායයි මෙනෙහි කළද මෙම ද්වේෂය වරින් වර බුරබුරා පාලනය නොකළ හැකි ලෙස නැගිනවා. මා දෙවෙනි දින විස්තරව කළ ආකාරයට මෛත්‍රී භාවනාවෙන් මට ඉතා සාහනක් ලැබී ඇති. නමුදු එසේම ආනාපානයේද දිග වේලාවක් සිට පවත්වාගත හැකි නමුදු මෙම ද්වේෂයේ විශේෂ අඩුවක් මට පෙනෙන්නේ නැහැ. එක මට අනුකම්පා කර මේ ද්වේෂ සහගත தත්ත්වය පිළිබඳ ඔබ වහන්සේගේ උපදෙස් හා කමඨාන් බලාපොරොත්තු වෙමි. දෙක සක්මනේදී චිත්ත විඥානයේ චක් විඥානයේ පිළිබඳ මා මෙනෙහි කරන ක්‍රමය නිවැරදිද? ඇස් නොපෙනෙන කිරිදරුවන්ට මඟ පෙන්වන මාවක මෙන්න ඔබ වහන්සේ කරන මෙම ශාසනික මෙහෙවරට මම හිස බිම තබා නමස්කාර කරමි. ද්වේෂ චරිතය ඇති වෙලා මේ වගේ අවංකව ප්‍රකාශ කරනවා කියලා කියන්නේ ඒක ලොකු අනිකුත් බුද්ධිමත් ඇත්තන්ට ලොකු අත්දැකීමක් කවදා හරි Taman දෙමාපියෙක් වෙච්ච දවසේ තමයි දෙමාපිය අපි වෙනුවෙන් ගත්ත මහන්සිය තේරෙන්නේ. එතකන් අපි දෙමාපියන්ට වෛර කිරීම හුදු විනෝදාංශයක් කරනවා. අපි හිතන්නේ දෙමාපියෝ සියල්ල තියාන සියලු බලතල තියාගෙන සියල්ල කළ හැකිව තියෙද්දි මට මේ මේ දේ කරේ නෑ කියලා. නමුත් අපි දන්න දේ දැනගත යුතු තමයි සියල් දෙමාපියන් තමන්ගේ දරුවන්ට නොකාන බී හරි දෙනවා. නමුත් මේ තණ්හාව කියන කවදාව සන්තෝෂ කරන්න බෑ. ඒක තේරෙන්නේ තමන් දරුවෙක් හදලා දරුවන්ගෙන් ගුටි කාපු දවසට. හැම දෙමාපියන්ටම ගුටි නම් කණ්ඩ වෙනවා. ඒක පිළිබඳ කනගාටු වෙන්න එපා. ඒක තමයි දරුවන් හදන්න නැති වෙන්න මම තීන්දුව කරන්න මුලින්වත් මැද උනේත් අග උනේත්. උහුනේ නැහැ. මමත් හදපු දරුවේ තමයි. හැබැයි මුලම දග වශයෙන් උනේ දරුවගේ එකම විනෝදාංශය අම්මට අපට වෛර කරන එක. ඒ නිසා එංගලන්තේ ඉන්න නෝනා කෙනෙක් හිටුන ඊට වඩා වෙනස් ස්වාමීස බල්ලෙක් හදන එක. බල්ලා වලි ගවන්නවා. දරුවෙක් නම් එහෙමවත් නැහැ. හැබැයි දරුවට තේරෙනකොට අම්මලා තාත්තලා නැහැ. අම්මලා තාත්තලා ගිහිල්ලා ඉතින් අපි අම්මා ඉන්නකම් කිව්ව දෙයක් තමයි තොපට තේරෙයි මන් නැති දවසක. ඒකමයි කියන්නේ මොනවා හරි ඇතර මාත් අම්මත් එක්ක නම් පුදුම සුහදකමක් තියෙන පුදුම මිත්‍රකම වරින් වර අම්මා අඬවලා තියෙන එක වෙනම කතාවක්. ඒ මොනවා හරි වෙච්ච ගාන තොපට තේරෙයි මන් නැති දවසක. දැන් නම් හොඳට ඕම තේරෙනවා. හොඳටම තේරෙනවා මොන දුකක් වෙනින් නැද්ද මං වගේ හිතුවක් කාර් එකෙක් මේ මට්ටමට ගේන. තව 10ක් දරුවොත් එක්ක නිකමට හිතන්න. ඉතින් ඒ නිසා ද්වේෂය කියන එක තමයි අපිට අපිට ප්‍රඥාවට හේතු වෙන එකම පොහොර. ද්වේෂය නැති මිනිහ මැට්ටා. ද්වේෂය තමයි ඥානය කියන්නේ, ද්වේෂය තමයි නිර්මාණශීලීව කියන්නේ, ද්වේෂය තමයි ප්‍රගතිශීලීත්වය කියන්නේ. ඒ නිසා ද්වේෂයෙන් හදන දේවල් තමයි මේ ඥානය කියලා අපි බාර ගන්න. ඒක තන්නේ කර මනුෂයාගේ පපු කැනත්තම ගලවලා දාන. ඒ නිසා යේසුස් වහන්සේ කිව්වේ මේ තානංගය gediye කෑවොත් අපිට ඥානය ලැබෙනවා. කණ්ඩ එපා. නමුත් ඒ වගේ පණිවිඩය මත මෙයා කෑවා ස්වාමි පුරුෂයා ඊට පස්සේ පාරාදීසෙන් පන්නලා ඇරියා. ඊට පස්සේ මනුස්සයට ඥානය පහළ වුණා. ඥානය කියන්නේ ලිංගිකත්වය. ඒකිනෙක වඩා කහකොට ගන්න ගතිය. ඒ නිසා ද්වේෂය තියෙන කියලා දන්නවනම් සෑහෙන ඥානයක් කියලා මට කියයි. ඒක තේරෙන්න බහිද්ද අජත්ත කලපඬ දෙමාපියන්ගුරින් තමන් යම් අදහසක් තියෙනවනම් අපි මේ කරන මේ අනුමාන සූත්‍රයේ අනුමිනි ඥාණයෙන් තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මට මගේ දරුවෝ කොහොම වෛර කරයිද? මං යම් ආකාරයට දෙමාපියන්ට වෛර කරනවාද? ඒ ආකාරයට මගේ දරුවෝ මට වෛර කරනවා. මං යම් ආකාරයට දෙමාපියන්ට බ්‍රහ්මයක් විදිහට සලකනවාද? මට එතකොට මගේ දරුවෝ සලකයි. ඒක තමයි අනුමිනි ඥාණය කියන්නේ. ඉතින් ඒක ද්වේෂ චරිතයට හොඳට තේරෙනවා. ද්වේෂ චරිතය හරීම සංසන්දනාත්මකව එහෙම නැත්නම් කියන සාපේක්ෂව හරියට තේරුම් ගන්න සුළු කෙනෙක්. ඒ නිසා ද්වේෂ චරිතයක් වෙන්න ලැබෙනවා නම් මම හරි කැමතියි. එතකොට ඉතින් දන්නවා මේකයි කාරණාව කියලා. ඒක තමයි ඒක නිසා කියන්න තියෙන පළවෙනි එකේදී කියලා තියෙන්නේ මේ චිත්ත විඥානය කියලා එකක් තියෙනවා. ඒක වර්ධ වර්ධලා සඳහන් ඒක මනෝ විඥානය කියලා හදාගන්න. කාය විඥානය, චිත්ත විඥානය කියලා එකක් නෑ. කාය විඥානය, මනෝ විඥාන. මේ විදිහට අපිට මනෝ විඥානයේ ක්‍රියාකාරකම් දැනගන්න පුළුවන්. මේක සම්බන්ධව හොඳ විග්‍රහයක් අපේ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේගේ විදසුණු උපදෙස් පොතේ තියෙනවා. මම ඒක වෙන මේ විස්තර කරන්න සභාව සඳහා. දැකීම මෙනෙහි කරනකොට ඕ ඇහිම මෙනෙහි කරනකොට ඕ ගන්ධ රස පහස මෙනෙහි කරනකොට ඒ කියන්නේ පටියන්කේ ඉඳගෙන ආනපන කරන වෙලාව නෙමෙයි එළිය මෙනෙහි කරනකොට ඉස්සල්ලාම කියනවා රූපයක් රූපයක් කියලා මෙනෙහි කරන්න කියලා. ඊට පස්සේ දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරන්න. ඊට පස්සේ කියනවා දැනනවා දැනනවා කියලා මෙනෙහි කරන්න කියලා. ඒකෙන් අදහස් කරන්නේ ඉස්සල්ලාම අපි මෙනෙහි කරන්නේ කහ පාට නිල් පාට රතු පාට වූ බාහිර රූපේ. ඒකට කියනවා රූප ආයතනිය කියලා. හොඳට සිද්ධ වුණාට පස්සේ තියෙනවා මේ රූපේ එතන තිබුණාට දැකීම සිද්ධ වෙන්නේ ඇහි දෘෂ්ටිපතානේ.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 ඒ කියන්නේ චක්කු විඥානේ නැත්නම් චක්කු ප්‍රසාදේ. ඊට පස්සේ තේරෙනවා මේ දැකීම නිසා පහළ වෙන මනාපමනාපේ. රූපයත් අනිත්‍ය දුක අනාත්මයි. මේ පේන ඇහි ඕපයත් අනිත්‍ය දුක අනාත්මයි. ඇති වෙන මනාපමනාපත් අනිත්‍ය දුක අනාත්මයි. ඒකෙන් රූපය නিত্য සුඛ සුභ වශයෙන් තේරුම් ගන්න තියෙන ඉඩ වැඩි. ඊගාවට ඇහි උපය ඊට වැඩි අනිත්‍ය බව තියෙනවා. මොකද ඇහි ඉඳලක පාට හිත කන්නට පයින්නවා, නාහයට පයින්නවා. එතකොට ඒක නැති වෙනවා. ඊටත් වැඩි මේ මතුවෙන මනාපමනාප දෙක. ඉතින් රූපයක් දැකලා, දැකීම දැකලා දැනීමට ගියාට පස්සේ මේ අනිත්‍යත්වයේ උච්ච භාවය වැඩි වෙනවා.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 ඒ නිසා මේ නැවත නැවත අපි එකම වහලයකට හමු වීම නිසා මේ වගේ ප්‍රකාශන අපිට ගන්න පුළුවන් වෙන මොකද පළවෙනි දවසේ මම කියනකොට කවුද මේ මිනිහා ද්වේෂචර්යා කියලා අත ඉස්සුවේ නැහැ. ඒ ද්වේෂචර්යාගේ හැටිනේ තින්නේ. කිව්වට අත උස්සන්නේ නැහැ. හැබැයි දැන් අත උස්සලා තියෙනවා. අත ඉස්සලා නැහැ මේ ලියුමක් ලියලා තියෙනවා. ඒ නිසා අපි නැවත නැවත හමු වෙන නිසා ඔය මට කියනකොට මයික් එක ගන්න ලැජ්ජයි නම් ලිඛිතව අපිට පුළුවන් ඒක මේ සමනය කරගන්න කොහොම නමුත් මේක මේ වගේ භාවනාවක් කරන්න එකට එක දිගට ඉඳලා කරගෙන යෑම ඒ වුණත් නිතිපතා කරගෙන යෑම තා Tamanට ඇතිදී අත් දකින්න දේ තුන් හතර සැරයක් වරද්ද වරද්ද හෝ ප්‍රකාශ කිරීම ඊටාම වැදගත් වෙනවා.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 එතකොට වෙන්නේ මේ කෝකද වැඩිකාරය කියලා උසාවියට පේනවා. දැන් මේකේ නෑනේ මේකේ දැන් කොලිල්ලිල දීපුවාම ඊන් නුලෙන් පැනලා යන්න පුළුවන්. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අපට ප්‍රත්‍යවේක්ෂා කිරීම කිරීමට දක්වා ඇති දැන්වීම පූර්වේ සාමි පරිභෝගය හා දායජ්‍ය පරිභෝගය ගැන සඳහන් වෙනවා. හරියටම තේරුම නොදැන කිරීමට අකමැති නිසා මේ පිළිබඳ විස්තර කර දෙනසේක්වා. නෑ ඒක ඇතර අදාළ නෑ අපිට තියෙන ප්‍රතිවීක්ෂා කරනකොට මේ සිව්පස්සේ වළඳනකොට ප්‍රතිවීක්ෂා කළ වළඳන්න සාමි පරිභෝගකන රහත් වුණාට පස්සේ දායජ පරිභෝධ වෙන්නේ පරිභෝග කියලා කියන්නේ සෝවන් වෙලා ඉඳලා රහත් වෙනකන් දක්වා. ඉතින් කවුරු හරි මෙතන ඉන්න පුළුවන් සෝවන් වෙච්ච අය රහත් වෙච්ච අය මම දන්නේ නැහැ. ඒක එහෙම ඉන්නවනම් අර මූලික පරිභෝගයේ මේ මෙනෙහි කිරීම අවශ්‍ය නැහැ. බුදුහාමුදුරුව අපිට දායදී දීලා තියෙනවා. සීක පුද්ගලයන් බුදුහාමුදුරුව කියනවා මං බුදුන්ගේ නාමයේ පූජා කරන දේවල් වලට ඒගොල්ලෝ අපගේ දායාදේ වගේ ලැබෙනවා. සාමි පරිභෝග කියලා කියන්නේ බුදුහාමුදුරන් වගේම ස්වාමිත්වයක් තියෙනවා සිව්පසේට රහත් උනාට පස්සේ. නැති අයට තමයි ඔය ප්‍රතිවීක්ෂා කරන්නේ. මෙහෙම නොකරොත් තීය පරිභෝගයට වැටෙනවා, හොරෙන් කෑව වෙනවා. ඒ නිසා අනිත්‍යව පිළිබඳව ඉතින් දැනගන්න ලැබේවා මේ දවස් 10 ඇතුළතම රහත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාව කරන විට පළවෙනි කොට ප්‍රථමයෙන් වම දකුණ වශයෙන් ආරම්භ කරා කර ඉන් ටික වේලාවකට පසු ඔසවනවා ගෙන යනවා තබනවා වශයෙන් පියවර තුනක් ලෙස මම මට දැනියයි. ඉන්පසු එම පියවර තුන වරණ තුල අවස්ථා මගෙන් මගෙන් ගෙන මතර වශයෙන් ගෙනෙන්න ඇති සක්මන් භාවනා කරන අතර වේගය ක්‍රමෙන් අඩු වී යයි. ඉන්පසු ඔසවනවා යන්නේ මුලමෙද අග අවස්ථා තුනක්ද ගෙනියනවා යන්නේ මුලමෙද අග යන අවස්ථා තුනක්ද තබනවා තබනවා යන්නේ මුලමෙද අග අවස්ථා තුනක්ද පැහැදිලිව මනසට පෙනී යයි. දෙවනි කොටස එසවීමේදී විලුඹ ප්‍රථමයෙන් හා ඇඟිලි පසුවද තැබීමේ පසුවද තැබීමේදී විලුඹ ප්‍රථමයෙන් හා ඇඟිලි පසුවද සබන බව පැහැදිලි ලෙස පෙනියයි. සමාන පැහැදිලිව මනසට දැනියයි. ඉන්පසු ඇවිදීම අඩාල වන අතර නතර වීමට අවශ්‍ය බව හිතට දැනේ. මේන් මට පැයක පමණ කාලයක් අඛණ්ඩව සක්මන් භාවනාව කළ නොහැක. පැය භාගයක් හෝ ඊට අඩු කාලයක් තුළ ඊට තත්ත්වය මට ඇති වේ. ඉන්පසු කාර්යය අසම්පූර්ණ ලෙස මට මනසට දැනේ. මෙම தත්ත්වයේ මඟහරවාගෙන සක්මන් භාවනාව හොඳින් කරගෙන යාම සඳහා කාර්නිකව මාහට උපදෙස් ලබා දෙන මෙන් ඊට ගෞරවණීය ලා සිටිමි. ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඒ පසු අවස්ථාව විස්තර කරන්නේ මේ භාවනා කරනකොට ඒ නතර වෙන්න හිතෙනවා කරන්න බෑ කියනා වගේ පොඩි සංඥාවක් දෙනවා.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 යන විදියට මේ ඉතරට යන. සම්ස්වාමින් වහන්සේ වහන්සේගේ උපදේශ පරිදි මුස්ම සංසිදී යාමට හිත යෙදීම උත්සාහ කරමි. නමුත් එසේ සංසිඳීමට ආසන්නයේ මට නොදැනුවත්වම දිගු හුස්මක් මාගෙන ඇත. මේ නිසා සංසිඳියාම නිරීක්ෂණය කිරීමේ අවස්ථාව මගේ හැරේ. තවද අනෙක් විට සංසිඳීම කිට්ටුවයි හැඟෙන විට මට මියක් ඇති වී මරණ ඇති සංසිඳීම පිළිබඳව anxiety or uh, excitement මෙසේ චිත්ත විඥාණයට සිත පිටපැනීමෙන් සංසිඳියාව නිරීක්ෂණය කිරීම මග හැරේ සංසිඳියාම නිරීක්ෂණය කිරීම මග හැරේ මා ධෛර්යමත් කිරීමට වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි වහන්සේගේ නිර්වාණය සාක්ෂාත් වේවා තෙරුවන් සරණයි නැහැ. ඒකේ ප්‍රධානම වැරද්ද තියෙන මේ සංසිඳීමක් අපේක්ෂා කරලා තියෙනවා. ඉතින් උපදේශ සඳහා එහෙම කිව්වට ඒ අපේක්ෂා කිරීම තමයි ඒකෙන් නොවිය යුතුම දේ. ඒක වෙලා තියෙනවා. ඒත් ප්‍රශ්නයක් නැහැ. සංසිඳන ඉස්සල්ලා ආසත් ප්‍රසාසය විස්තර කරන්නකෝ. උත්තරේ දිනවා ඒතර. වචනයක්වත් නැහැ. සංසිඳනට ඉස්සල්ලා ආනාපානෙ මෙමය ආස්වාසෙ මෙමය ප්‍රසාසෙ මෙමය වචනයක් අනිකමනෝ ලියෙන්නේ. අර කොහෙදෝ නැති එකක් ඔලුවට දාගෙන ඒක හම්බුනේ නැහැ කියලා කනපින්දම් ගන්නවා. ඒ නිසා මම මේ ප්‍රශ්න කණ්ඩ කියන හැබැයි මම මේක කිව්වට පස්සේ ප්‍රශ්න කරු ඉදිරිපත් වෙන්නේ නැහැ මම දන්නවා. නමුත් සංදිදේට ඉස්සෙල්ලා කොහොමද ආශ්‍රද ප්‍රසස වැටුනේ කියලා පොඩ්ඩක් විස්තර කරන්න බලන්න උත්තරේ තියෙනවා ඊතන. ඒ ගැන කියෙවෙන්නේ නැහැ. ඒක තමයි කෙලස් කියන්නේ. ඒ තරම් අපි වසංගලා හිතා ගන්න බැරි අනවශ්‍ය ප්‍රශ්නකට අපි ව්‍යාපෘත කරනවා. සංසිඳීමක් වෙන්න ඕනේ මට සංසිඳීමක් ආවේ නැහැ දිග හුස්මක් ආව සංසිඳීමකට බයක් ඇති වෙනවා මේ බිල් වෙනවයි කියන බබාලසාර කරන කතාවක් කතා කරන්නේ මොකද්ද ආස්වාද කරන්න වැටෙන්නේ?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 ඒ නිසා වැටහෙන දේ තියෙනවා මිසක් අපේක්ෂා කරන දේ කියන්න නෙවෙයි මේ බණ කියන්නේ. බණේ කියන්නේ භාවනා කරනකොට වැටහෙන දේ කියන්නේ. මෙහෙම වෙන්න ඉඩ තියෙනවා කියලා ඉතින් මම කියන්නේ તો කොහොමද බණක් ගොඩ ගන්න. ඉතින් කර කියපු ගමන් අර එන්න තියෙන එකක් ගැන කල්පනා කරලා මේක යටපත් කරගන්න. ඒ තරම්ම අපේ හිත අනාගතයේ ජීවත් වෙයි. ඒ තරම් අපේක්ෂා සහිතයි කිසිම සුදුසුකමක් නැතුව ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. සුදුසුකම තියෙන දන්න දැනට වැටේන ආනපනේ නොකියන නොකියන්නේ තමයි මේ මායාවල් සේරම කරන්නේ. ඒ නිසා මම ඉල්ලා හිටනවා ඊටාම වුමනාවෙන් මේ ප්‍රශ්න කරුගෙන් කරුණා කරලා හයියෙන් හුස්ම යනකොට හෝ නැත්නම් සාමාන්‍ය හුස්ම ගන්නකොට මොකද්ද වැටෙන්නේ කියලා කියන්නේ. ලොකු උත්තරයක් වෙයි ලොකු හෙලිදරව්වක් වෙයි මේ හුඟ දෙනෙක්ගේ ප්‍රශ්න වලට. මේක සාමාන්‍යයෙන් පටලවා ගන්න දෙයක්. ඒ නිසා ඉතින් ඒකේ නා කැමති නැත්නම් අපිත් එක බෙදා ගන්න අපි යනවා ඊගා ප්‍රශ්නේ. අතිගරු ස්වාමින් වහන්සේ භාවනා වැඩසටහනේ ආරම්භයේදී දින දෙකක් පමණ මට අධික හිසරදයක් හටගනී. පරයන්කේදී මේ වඩා වැඩි වේ. මීට අමතරව දකුණු දන හිසේ ඉසිලිය නොහැකි වේදනාවක් එයි. එනම් කායික රෝගයක් බව මට දැන් වටහා මම දැන් වටහා ගනිමි. නමුත් හිසරදේ මනසින් එන දෙයයි. බොහෝ විට පරයන්කේදී හුස්ම රැල්ලට වඩා හිසරදේ හා දන හිසේ වේදනාවද ඉස්මතු වේ. සක්මනේදී නම් සක්මන හා ඉස්සරදී ඒමට සමව අවබෝධ වේ. ධනේශේ රිදීම යාන්තමට දැනේ. දෙවන දිනේදී සුව නින්දකට පසු තාමත් යාන්තමට පවතින හිස්රදේ සමග සක්මනට ගොස් ආ විට පරයන්කේදී හිස්රදේ පහම ගොස් හිත සමාධිමත් විය සමාධිමත් විය. ධනේශේ වේදනාව වෙනදා වගේමයි. එතෙන් සිට මේ දක්වා ප්‍රමෝදවත්ව හා ප්‍රීතිමත්ව සිටිමි. මට තේරුම් ගෙන තියෙන්නේ මා අධික වීර්යයක් පවත්වන පවත්වන්නට යෑමෙන් මේ தත්ත්වය උදාවන බවයි. මා නිවැරදි ස්වාමින් වහන්සේ. ඊට අමතරව මෙවන් අවස්ථාවලදී පහළවන කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් වශයෙන් හඳුනා ගැනීම නිවැරදිද? කර ස්වාමින් වහන්සේ මෙවැනි භාවනාවලදී වීතික්කම පරිඋත්ථාන අනුසය කෙලෙස් සම්බන්ධ වෙන ආකාරය හැකිනම් ධර්මදේශනාවේදී යම් අවබෝධයක් ලබා දීමට කාණික වනසේක්වා.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 පාවට විදිනකොට බඳුරට ගහන්න. ඉතින් මං කියනවා මේ ඉස්සර ප්‍රශ්න කාටවත් පස්සේ එක්කනටයි අඩු ගානේ මමගේ මූල කර්මස්ථානේ මේකයි. ඒකට හිත ගියේ එක චිත්තක්ෂණේ කාර්යය. මට ආස්වාදේ වැටුනේ මෙහෙමයි ප්‍රසවාසයේ වැටුනේ මෙහෙමයි කියනකොට මට මේ ප්‍රශ්නෙට අහන්න හිතෙනවා. මොනවාක්වත් නැතුව හදාගත්ත වැල්වට අරමද්දිගේ වට ගෙනියනකොට මට හිතෙනවා මේ වගේ රිට්‍රීට් කීයක් කරන්න වෙයිද කියලා දැනගන්න මූලික උපදේශ පන්තියේ. අපි සාධනීය පැති කතා කරනවා මිසක් වැරදි දේවල් කතා කරලා වැඩක් නැහැ. අපි මෙතෙන් ආවේ ඒව හදන්න නෙමෙයි නිසා පළවෙනි ප්‍රශ්න කටවත් මේ ඉස්සලා කිව්ව එකලත් මෙයාටත් මම කියනවා. පස්සේ ආයේ මේ ප්‍රශ්නේ වරණ ගන්න වෙන කොලයක් අරගෙන ලියන්න මට මේ ඉසේකක්කම තියෙද්දි මට එක හුස්මක් බලන්න තුනා. ඒකේ ආස්වාසිය මට වැටුනේ මෙහෙමයි. ප්‍රසවාසිය වැටුනේ මෙහෙමයි. ඊට පස්සේ කියනවා ආනාපානෙත් එක්ක නම් ඉසිකක් කොම්මට මේ සක්මනත් එක්ක නම් ඉසිකක් කොම්මට වටහා ගන්න පුළුවන්. හැබැයි ඒත් සක්මන කරන්නේ කොහොමද වම දකුණ වශයෙන්ද වැටෙන්නේ කොහොමද? ඒව නොකියනද ඒක මගාරලා යන්න මේ කෙලෙස් වල තියෙන වංචනික ගතිය මේ යෝගාවචරය මෛත් එක බෙදා ගන්නව නම් අපි දෙන්නට ගමනක් තියෙනවා. මේක යෝගාවචරින් නම් මේ මට බනිනවයි කියලා එහෙනම් මගේ වාග් විලාසයත් වැඩකුත් නැහැ. ඒ එක්කම තියදී වෙන්න පුළුවන් මගේ වාග් විලාසය වරදින්න පුළුවන් වැරදි නාස්තික වෙන්න පුළුවන් මම කියනවා නැවතත් මූලික බණපටියට අහන්න ඒකල කරුණා කළ කමඨාන සූද්ධ කරනකොට මොකද්ද මූල කර්මස්ථානේ ඒක වැටහුණටි කියලා වැරදිච්ච පරිච්ඡේද ගැන කතා කරන්න.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 ආයෙසරයක් මේ ප්‍රශ්නේ ලියන්න මේ ඉදිරිපත් වෙන්න බැරි නම්. ඒකල කරුණාකර මේකයි මගේ මූල කර්මස්ථානේ. මෙන්න මෙහෙමයි වැටෙන්නේ ඊට පස්සේ වෙම්බිරිසාව ගැන ඉසේකක්කම ගැන නියුමෝනියාව ගැන ඉසේකක්කම ගැන ලියවට කමන්න. ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්නට. ගෞණීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යන විට සමහර දවස්වල හිතගත සංසුන් වී ප්‍රීතියක් දැනෙනවා. ඒ අවස්ථාවේ හුස්මට තිබෙන අවධානය නොසලකා හටගත් ප්‍රීතිය සහ සැල්ලුව නිදිමින් ඉන්න පෙළඹෙනවා. නමුත් අවශ්‍ය නම් හුස්මන හුස්මට සිහිය ගත හැකි හැකියාවකුත් තියෙනවා. ඒ හටගත් ප්‍රීතිය සහ සැල්ලුව අත්විඳීමට යෑම කාමච්ඡන්දයට අයිතිද? ඒ ප්‍රීතිය සහ සැල්ලුව අත්දැකීමක් වශයෙන් දැන අනිත්‍ය වන හැටි බලා බලාගෙන සිට ඒ සැනින්ම නැවත හුස්මට ආ යුතුයද? ගෞණීය ස්වාමින් වහන්සේ මේ සඳහා මම ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකෙත් අර දුර්ලභම තියෙනවා. එනේ යන කට්ටිය ගැන කතා කරනවා ආනාපාන ගැන වචනයක්වත් නැහැ. නම ලියලා තියෙනවා. මට මම මේ වගේ කෙනෙක්ගෙන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන උගක් කරලාට මමත් ප්‍රශ්න අහන්න පුරුදු වෙලා තියෙනවා දැන් මේ මේ බාගට දෙන උත්තර ප්‍රශ්න එහෙම නිසා මේ ප්‍රීතිය හෝ සුඛේ හෝ මේ වගේ ප්‍රමෝදයේ පහළ වීම තමන්ගේ ආනාපාන සති භාවනාවට බාධා වෙනවද කියලා විතරක් මට දැනගන්න.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 අවසරයි ස්වාමීන් වහන්සේ කරගෙන යනකොට තා මේ පීතියයි නිකන් සංසුම් භාවය ඇති වෙලා අර ඒ ගැන ටිකක් විඳින්න වගේ හිතෙනවා. ඒ වුණාට නැවත හුස්මට යන්නත් පුළුවන්. ඔව් ඒක නිසා එවැනි උත්තරයකට එකම දේ තියෙන්නේ මේ ප්‍රීතිය කියන ලැබිච්ච ආනිසංසය කරදරයක් කරගන්න එපා. ගිය පාරදි ගෙම යන්න. එතකොට මට තේන ඔය උත්තරේ මේ අන්තිම ප්‍රශ්න ලියපු එක නෑ මේ කතා කරන්නේ. ඒකෙන් මට කිතකි ඉස්සලා කියපේ කරන්න මේ ඉත එකක්ම තියෙද්දි ආනපනේ කරගෙන යන්න පුළුවන් නම් එච්චරයි කරන්න තියෙන්නේ. අපි ඒකනේ අපේ givisගත්ත දේ. ඉතින් නම් ප්‍රීතිය ගැන ඉහගම ගැන කතා කර හිටියොත් අපි ආනාපානට නොසලක හැරියා වෙනවනේ. ආනාපානට අනදර කරා වෙනවනේ. ඒකට විඳවන්නේ. මොන්න ප්‍රශ්නයක් ආවත් ආනාපානෙ අතහැරියොත් ආනාපානෙ අපි අතහරිනවා. ආනාපානෙ කෙනෙක්ම් කිරුවොත් එයා අපට කෙනෙක්ම් කරනවා. එයාට අනදර කරුවොත් එයා අපිට අනදර කරනවා. අපිට තියෙන බෙල්ල ගහලා ගියත් පණ ගහලා ගියත් මේ මොනවාවත් ඉහිකක්මක් ආවත් කටුවටුනක් දැම්මත් වේදනාවක් ආවත් මේ ඔක්කොම ඥානපණෙන් හිත කඩණ්ඩායි. මේ ඔක්කොම කෙලෙස්. කෙලස් වෙන්න පුළුවන් මේවට ගියොත්. මේ ඔක්කොම ඇත්තේදී යන්න පුළුවන් නම් මට මෙහි ප්‍රකාශයක් කර දෙයි බාධාවක් නැතුව ආනපන කරනකොට තාම දක්ෂකමක් තියෙනවා බාධා මැද ආනපන දකින්න එකේ. වේදනාව තියේදී සෙකක්කුන් තියේදී ප්‍රීතිය තියේදී ප්‍රමෝදය තියේදී තානපනේ රකින්නවන ඉතින් මේ මිනිසයා වළක්වන්න මාරයටත් බෑ. ඒ පේන පේන දේවල් එකල්ලන කතන්තර ගොතණ්ඩයි සැලෙන්ඩයි චිත්ත පීඩා ගණ්ඩයි ගත්තොත් ඉතින් ඒකම මාරයා වෙනවා. ඒකම කෙලේශයක් වෙනවා. ඒ නිසා මෙව හැම එකකෙම අපිව පරීක්ෂා කරන අතර මම කඩේින් පරීක්ෂණ වෙනවා. ඒ ඔක්කොම මොන જાති කෙරුවා. මම ආනපානනම් අම්ම මුත්ත කිව්වත් අතාරින්නේ නැහැ කිව්වොත් එහෙම නිවන් දැකලා මිසක නතර වෙන්නේ නැහැ කියලා. ඒක නිසා ඒ ප්‍රීති ප්‍රමෝද පැත්තකින් තියෙනනම් එහෙම නැත්නම් ඒව අතුරු නිෂ්පාදන අතුරු ඵල වෙන්න අරින්න මගේ එකම කිවිසුම මගේ එකම අදිෂ්ඨානය මගේ එකම චිත්ත ශක්තිය හැම දෙයකටම මට ക്ഷേම භූමිය වෙන හැම දෙයකටම උත්තර දෙන හැම දේ වෙලාවෙදීම අසහනෙ දුරු කරන හැම වෙලාවෙම ආතතිය දුරු කරන ආනාපානේ සරණයි පිහිටයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිතර භාවනා කටයුතු වල යෙදෙන අයෙක් මේ ආනාපාන සතිය තුළ සමාධිය හොඳින් වැඩි තිබුණ අවස්ථාවක අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය හොඳින් මෙනෙහි කළා. ශනේකින් ආලෝකයක් පෙනී සිට වේලාවකින් කය අතුරුදහන් වුණා. ටික වේලාවකින් කය අතුරුදහන් වුණා. සමාන අතුරුදහන් වූවා වන්නක් සිදු වුණා. ආකාශගත වුණා වගේ හඟුනේ. ඉදිරි පියවර ගැන මට අවබෝධයක් තිබුණේ නැහැ. ටික වේලාවකින් යථා තත්ත්වයටපත් වුණත් සිතට බියක් දැනුණා. වේදනානුපස්සනාවේදී රූප කලාපවල ඇතීම නැතිවීම මෙනෙහි කරන විටද මෙවැනි තත්ත්වයක් ඇති වුණා. පළවෙනි කොටස මෙවැනි අවස්ථාවකදී ගත යුතු පියවර කුමක්ද? දෙවෙනි ප්‍රශ්නය ආනාපාන සතිය වැඩිීමේදී ත්‍රිලක්ෂණ මෙනෙහි කිරීම සුදුසුද? උපදෙස් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මම නැවතත් කියනවා ආනාපානේ වඩනකොට වැටහෙන දේ කියන්නේ නැතුව මට මේ මොන જાතියෙන් චිත්‍ර ඇඳත් මට තේරෙන්නේ නැහැ. මම මේ කෙනාගෙත් ඉල්ලා හිටිනවා ආනාපානය කරනකොට ආනාපානේ වැටෙන්නේ කොහොමද? ආශ්වාසය වැටෙන්නේ කොහොමද? ප්‍රශ්වාසය වැටෙන්නේ කොහොමද කිව්වොත් අපිට කතාවක් තියෙනවා. මේ කොයි මම කවදාකවත් කියලා තියෙනවද උපදේශ පන්තියක මේ අනිච්ච දුක්ඛනාත්ම මෙනෙහි කරන්න කියලා? කවදාකවත් මගේ දත නැමෙන්නේ ඒකට. ඉතින් මේවා දීෙද්දී මේ ආනාපානිය අදගෙන මාවත් අදගෙන මුළු සබාවත් අදගෙන මේ අනිච්ච දුක්ඛ අනත්තන් වලට යන්න ගියාට මට ඒකට සහයෝගී වෙන්නත් බෑ මට ඒකක වෙන්නත් බෑ.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 නැත්නම් ඒකට බය නම් ඒකට සැක නම් ඒ වගේ දෝෂයක් විදිහට මං ගන්නෑ. මං කියන නැවත මූලික උපදේශ පන්තියට යන්න ගිහිල්ලා ඒ අයන්නේ ඉඳලා කරන්න ඕයි gedirin ginaapu අනිච්ච දුක්ඛ බානස භාවනාවයි වේදනාවට පසන කතාවල් මෙහෙදි අපි කියපුවා නෙවෙයි. ඒක මට පැහැදිලිවම කියදයි මොකද මං බන කියනකොට මං 100ෙන් කතා කරේ. ඒ වගේ මම නොමකට මම මම දකින්න විදිහට නොමගියමක් ඒ නිසා කරුණාකර මේ මූලික තොරතුරු ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආධුනිකයෙක්නි. පරයන්ක භාවනාවේදී නාසිකාග්‍රහි නැතිව මන්තුනීවි නැතිව යන ලෙස හැඟුණු ප්‍රාශ්වාසයක් සමග මේ සමකාශයක් වැනි සමහර විට වර්ණ කුහර ලපමින් දිස්වන පරිසරයක් ඇතිවිය. එහි කිසිවක් නොදැනේ. නමුත් මා පරයන්කේ සිටින බව දැනේ. ශරීරයේ ආත්මා පිළිබඳ විශේෂ දැනීමක් නොමැත. මට මෙහි ටික වේලාවක් රැඳී සිටිය හැකි නමුත් ඒ කිසිවක් නැත. මේ සමාධියද මම නොදනිමි. පහදා දෙන ලෙස ගෞරවණීය ඉල්ලා සිටිමි. තවද සක්මණේ පසු පරයන්කේ යෙදෙන විටදී ආනාපානය පහසෙන් ග්‍රහණය කර ගැනීමටත් එමෙන්ම සක්මණෙන් තොරව ආනාපානයේ යෙදීමේදීද වඩා පහසෙන් හුස්ම රැල්ල ගෙවි යන බවක් දැනේ. ඒ හැරෙනකොට සක්මන තුළින් විශේෂාත්මක විශේෂා යමක් නොදැනේ. පහදා දුන මැනවි. ඔබ වහන්සේට පින් සිදු වේවා. සක්මනේ විශේෂය නොතිබුණත් සක්මනේ කෙරේ සක්මන අව탁සේරු කරන්න එපා. අව탁සේරු කෙරුවොත් බොහොම ඉක්මනට කම්මැලි වෙලා බඩගින්න නැති වෙලා නිින්ද යන්නේ නැතුව ගොඩාක් විලෝපට මතුවෙනවා. ඒ නිසා සක්මණෙන් තමයි අපේ සෞඛ්‍ය නඩත්තු කළ දෙන්නේ අවශ්‍ය ව්‍යායාම ටික ලැබලා දෙන්නේ අවශ්‍ය කරන හිචිත්ත ධෛර්ය ලැබලා දෙන්නේ. ඒ නිසා සක්මන ප්‍රතිඵල නැති උනට කමන්නේ නැත්නම් සමාධිය නැති උනට කමන්නේ සක්මන කරන්න අනික් කරේදී කියන්න තියෙන්නේ මේ වාගේ මේකෙත් මූලික තොරතුරු දීලා නැහැ ආනාපානෙ වැටෙන්නේ කොහොමද කියලා යම් වෙලාවක ආනාපානෙ තුනීවීමක් වෙනවා එතෙන්දි කියලා තියෙනවා.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 හතර සීලබ්බත පරාමාස යන කුමක්ද? ඊට ගැටළු කාරණිකව පහදා දෙනමින් ගෞරවණීය ඉල්ලා සිටිමි. ස්වාමීන් වහන්සේට කායික මානසික නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරමි. ආනාපානෙ වැටෙන හැටි මට කිව්වොත් මම මේ ටික කියලා දෙන්නම්. නේද මම කොහෙන් පටන් ගන්නද මම? කොහෙදෝ නැති අපි කිසිම අදාළ නැති මාත්‍රකාවට අදාළ නැති කොහෙන්දෝ ඇදලා ගන්න හදනවා මේ ලන්ද ගෙනියන නැතුව මේ මේතෙක් කල දවස් 3ක් 4ක් භාවනා කරා මොකද්ද භාවනා කරේ එතකොට නම් මට කියතයි මෙන්න මේ මේ කෙලස් කියලා ඒ කිසි විදියක් තොරතුරක් නොදී බබා හම්බෙන්න ඉසලා මට කියනවා කොහොම හරි කේන්දරේ හදලා එවන්න ස්වාමීන් වහන්සේ නැකතක් හිතලා හරි කමන්නේ මට මේ සුදු නිල් පාට ඇඳුම් හදන්න ඕනේ රෝස පාට ඇඳුම් හදන්න කියලා දැනගන්න ඕනේ මේක කොල්ලෙද්ද කෙල්ලෙද්ද ළමයා හම්බෙන්නේ તો මොකාටද කියන්න පුළුවන් මේක කොල්ලෙද්ද කෙල්ලෙද්ද නැකත කියලා කිය. එහෙම නැත්නම් හම්බෙච්ච ළමයා හංගලා මට කේන්දර හදන්න බෑනේ. ප්‍රශ්න පහකට උත්තරේ මම මේ කියන්නේ මීට පස්සේ හරියි ප්‍රශ්නයක් වර්ණනකොට තමයි මේ මූල කර්මස්ථානයේ වැටෙන ඇති කියලා ඒකට කොහොමද සීලබ්බත පරාමාසය බාධා වෙන්නේ තමයි සක්කාය දිට්ඨිය බාධා වෙන්නේ කිව්වනම් අන්න මට තේරෙනවා මෙන්න මෙහෙම විසඳන්නේ කියලා. ඔය මට හිතෙනවා ඔයගොල්ලෝ ගෙවල් දොරලා ඉනකොට කොච්චර ප්‍රශ්න ඇති කරගන්නවද කියලා කිසිම අදාළ නැති කොහෙදෝ අල්ලපු ගෙදර යන ප්‍රශ්නයක් අල්ලන ගෙදර කොච්චර රණ්ඩු කරනව නැද්ද අදාළ නැති දේවල්. ඉතින් අර බැඳපු මිනිසුන්ට පහම්පත්තු කරන්න ඕනේ. අනේ මේ කොහෙදෝ යන කුණු හරබඩේ මේ ගෙදර ප්‍රධාන කෑම මේසෙට ගේන්නේ. විනෝදාංශ නම් කමන්නේ. ඒක ඉතින් විනාදයක් කාලා නිකන් මේ එන්න සීරියස්. අල්ලපු ගෙදර ප්‍රශ්නයක්. මේව තමයි පුත්තජන ගතිය කියන්නේ ඒ නිසා මෙතෙන් ආවට පස්සේ බොළඳ ගතියක් වැටේ මේ දෙකේ පන්තිට ගියා වගේ කාලසටහනක් කරනවා මේ සිටින් ඉදින් කරනවා උත්තර බඳිනවා වගේ තේරෙයි. මෙහෙම තමයි කෙලස් කැපෙන්නේ. නැත්නම් මේව තමයි කෙලස් කියන්නේ. අදාළ නැහැ කිසිම සම්බන්ධයක් නැති දේවල් මේ 50 දෙනෙකුට මේ උගන්වන්න හදන. নিকමට ඔය කෙනෙක් හිතනද මම පුද්ගලිකව හම්බෙලා කමඨාන් සුද්ධ කරන්න ගියා නම් මේ වගේ කෙනෙකුට පැය කීයක් මං ගන්න වෙනවද කියලා. කිල්ලෝරක්ම කරන්න බෑ. මොනම උත්තරයක් දුන්නත් හරියන්නේ නැහැ. යා කියන්නේ මට මේක තමයි අවශ්‍ය. බුදුජානක කියනවා මේ විස ඊතලයක් ඇදිරෙන යකා. මේ විෂයීතලේ විද්දේ කවුද? රජ කෙනෙක්ද? විස මොනවද කියලා කතා කරන්න හදනවා ඊතලේ අරගන්න යන්න දෙන්නේ නැහැ. මේ දැවෙන ඊතලයක් විස කනවා.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 අන්න ඒ ප්‍රශ්න ඉදිරිපත් කරනකොටම ප්‍රශ්නෙට උත්තරය ලැබෙනවා. මේ කිසිම අදාළ නැති මේ අහපු අහපු දේවල් මෙතන කරලා ඒව කෙරුවන්නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් කවුරුත් ඒවා කරනවා. නමුත් මේ ධර්ම සාකච්ඡාවට මුළු සභාවම නොමග යනවට මට මම මග කියන්න ඕන. ඒ නිසා මේ වගේ ප්‍රශ්න දාගන්න එපා. මේවා නිකම්ම නිකම් වගකීමෙන් පැහැර හැරපු අසතියට උදව් කරන ප්‍රපංච ප්‍රශ්න. මේකට කියනවා අනවශ්‍ය ප්‍රපංච නොකළ යුතු තැන්වල කරන ප්‍රපංච. වාග් බහුලයකට උදව් කරනවා. ඉතින් මෙහෙම කියනවා මොනවා භාවනා කරනකොට මානසිකත්වයේ පාත්‍රනද කියලා මට හිතන්න බෑ. මේ වගේ දෙයක් ආවට පස්සේ මම බුදුන්වත් විසඳන්න බැරි ප්‍රශ්නයක් කරගෙන මේ සතිවත් පිළිටන්න ඉසලා කල්පනා කර කර ඉන්නවා. ඉතින් මං කනගාටු වෙනවා ඒ ගැන. නමුත් මං කියනවා පුළුවන් තරම් හරි ගිය තැනින් පටන් ගන්න කමටහන මුදුන් වෙච්ච තැනින් පටන් ගන්න කමටහන මේකයි කියන්නේ මෙන්න මෙහෙමයි වැටුනේ කිව්වොත් නම් මම හිතනවා Tamanටත් ඒකෙන් ප්‍රායෝගික කොනක් එයි ඇසූගෙන උන ප්‍රශ්න තේරෙන්නේ නැත්නම් මේ වගේ ප්‍රශ්න පිළිබඳව වෙලා ගත්තේ නැති එක ගැන සමා වෙන්න මට ගරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පෙන්වා දුන් පරිදි සක්මණේදී යටි පායට සිත පිටුවා වම දකුණු ලෙස දෙපය මාරුවන විට දකුණු පාය ඔසවා ඉදිරියට තැබීමේදී හා වම් පාය ඔසවා ඉදිරියට තැබීමේදී තැබූ පාය බිඳී අල්පින් පියවරක් ලැබෙන බව වැටහුණි. මෙසේ මෙනෙහි කිරීම සුදුසුද? උපදේශ පතමි. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණ වේවා. දැන් මේ මෙනෙහි කරන ක්‍රමය ලියලා නැහැ. මෙහෙම තියෙන බව වැටහෙනවයි කියලා තියෙනවා. මෙහෙම මෙනෙහි කරාට කමක් නැද්ද කියලා අහනවා. මේ ප්‍රකාශය සහ මෙනෙහි කිරීම අතර සම්බන්ධයක් නැහැ. ඒ නිසා තමයි මෙනෙහි කරේ මොකේද කියලා අහලා මෙහෙම මෙනෙහි කරන්න හොඳ නැද්ද කියනවනම් මට උත්තර දෙන්න පුළුවන්. මේ මේකක් තීල එකක් ගන්න බව වැටහෙනවායි කියනවා. මෙහෙම මෙනෙහි කරාට කමක් නැද්ද කියනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ තාම දීවිලා නැහැ ප්‍රශ්නේ මැද සම්බන්ධයක් මට තේරෙන්නේ නැහැ.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 එතකොට අපි මේ මායයට අහුවෙලා ඉවරයි. අපිට කියන තියෙන්නේ මායя මොන දහංගට දැම්මත් මොන බහුරූ කෝලම් පෑවත් මම ආනාපානෙත් එක්ක ඉන්න එකනේ අපිට දිනු කරගන්න ඕනේ. එහෙම නැත්නම් සමා වෙන්න මේ පිම්බීම හැකිලිම කරන එක නම් පිම්බීම හැකිලිම ඉන්න පුළුවන්ද කියලා බලන්න.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 වැලි මළුවේ ගමන් කරන විට වැලි පිරුණු මළුව මළුව ලැබෙන විට හරිසුවයි. තවද කකුල් වල ඇට කැඩීමක් සිදු වෙනවා. නැවත භාවනාවට වාඩි වූ පසු ටික වේලාවක් කකුල් වල මස් පිඩු නලියනවා. ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායුෂත් වේවා. ඔය කියන්නේ තමයි සක්මන් කරන බව දන්නවනම් ඒ දැනීමට බාධා නොකර මොන අත්දැකීම දැනුවත් මොන දේ ආවත් තමයි දැනගන්න ඕනේ. ඒ කොහෙන් ඇවිල්ලා කවුරු උලිහිලි පෑවත් බහුරු කෝලම් පෑවත් මම සක්මණෙන් හිත කැඩිලා නැහැ. කැඩුනොත් කලිත නැවත සක්මණේ හිත පවත්වන්න කියලා දන්නවනම් උත ඉස්සලා කියපු විදියට උඩ ගියත් ආනපනේ ගලවනවා දැකත් මම ඉඳගෙන ඉන්න බව දන්නවා. මම මේ හුස්මෙට හිත යන්න ඕන බව දන්නවනම් භාවනා කැඩලා නැහැ.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 ඒ අත්දැකීම නැති වුණොත් තමයි මම ඔය අඬහව ගාන්නේ, බනින්නේ, දොස් කියන්නේ. අත්දැකීම නැත්තම් මට විසඳන්න බෑ. පින්වත් ස්වාමීන් වහන්සේ මෙම ප්‍රශ්නය ධානය පිළිබඳවයි. ස්වාමීන් වහන්සේ නමක් යටතේ මා වැඩි ධානය පිළිබඳ විස්තර කරමි. හුස්ම රැල්ල නොදැනී ගිය විට ප්‍රථම ධානයේ අදිෂ්ඨාන කර හුස්ම දෙස බලා සිටීම. ඒට ආශ්වාස ප්‍රශ්වාස වැටෙහි. හුස්ම ගැනීම කර්ධකාරී වූ විට දෙවන ධානයේ අදිෂ්ඨාන වගේ තේරුමක් නෑ හුස්ම ගියාට පස්සේ මේ අදිෂ්ඨාන කරවලත් හුස්ම වැටෙන්න පටන් ගන්නවා. ඒ වගේ වෙන තැන්වල ගුරුුරු කියලා දෙනෙව්වා මේවට මේ දාගන්න එපා. අපි ඒක කියලා පටන් අර ගන්නවා. ඒවා එහෙ තියලා එන්න. මෙහෙ කියලා දී භාවනාවේ උතරතුරු තියෙනවා නම් කරුණා කරලා මේ සබාව නොමග අරින්න එපා. මේ සබාවට මෙතන නැති ගුරුුරු ගින්න ගන්නත් එපා. එතකොට මගේ ඇති වචනයක් කර දුන්නොත් ඒ ගුරුරෙත් තරහ වෙනවා මයිත් එක. මේ භාවනා යෝගාවචරණ තරහ වුණාට කමන්නේ කනර රත් වෙන දෙයක් වට ගහත හැකියි. මේ අහගෙන ඉන්න ගුරුුරු මිදෙන් දැදගත්තට පස්සේ මමත් අර ප්‍රකාශ කරා මේ ප්‍රකාශ කරයි කියලා විශාල ගැටුම් වලට යනවා. ඒ නිසා කරුණා කරලා ඒක gedara තියලා ඉන්න. මං කියන්නේ මේක විතරයි එකම භාවනා ක්‍රමය මේකමයි බුදු භාවනා ක්‍රමය කියන්නේ. මේ දවස් ටිකට ඊටපසේක නොකරන අනික් අයක ඔළුව මේ කුරුවල් කරන්න එපා. ඒ නිසා මේ ප්‍රශ්නේ මම බැහැර කරනවා මුලදිම එන තාලෙම මට කියත හැකි යන්නේ කොයිද කියලා මල්ලේ පොල් කතාවක් යන්නේ. ඒ නිසා අපි කරුණාකර මං ඉල්ලා හිටිනවා මේ උපදේශ ටික ඇහුණද යනෝ භාවනා කරාද අන්න ඒක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්නේ නැත්නම් මේ රිට්‍රීට් එකෙන් පිට වෙලා ගියාට මයි කිසි දෝෂයක් නැහැ මේ වෙන කට්ටිය එන්නත් එපා ගන්නත් එපා ඉස්සරහට ඒ gedara තියෙනව මෙහෙට ගේන්න බැරුව ඒකම කරන්න ඕන කට්ටිය ගන්න එපා අපි නීතියක් දානවා මේ උපදේශ පන්තියක් දෙනවා ඒ කැමැති එක විතරයි අපි උපදේශ පන්තිය කල්ලාතෝ දෙවන්න gedෙට මෙන්න මේක කරන්නේ ඒකට කැමැති අය එන්නේ මොකද ඒකට ඉන්නේ ගොඩාක් නතර කරලා ඔයගොල්ලෝ අරන් තව ඉන්න බර ගානක් ඉඳද්දි ඉතින් ඕගොල්ලෝ කොහෙද එකක් ගෙනලා මෙතන කතා කරපුවාම මම ඇති එක වචනයක් කර දුනොත් ඒ ගුරුවරයා වැඩි ඒ ක්‍රමේ වැඩි කියලා ඕක යන්නේ භයානක විදිහට මම ඉච්චර ඒකට බය නැහැ මොකට මේ ආගේ ඉන්න මේ ඒව ඇඟේ දාගන්නේ ඒ නිසා අපි සමා වෙන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට අතිපූජනීය ස්වාමින් වහන්සේ මෙම කාරණේ කෙලින්ම අවසාන දිනේදී ලියා දැක්වීමට සිත සිතා සිටි නමුත් සිත පත්ව ඇති සෑල්හ අප්‍රීතිමත් බව නිසාම දැන්මම ඒ බව දැන්විය යුතු බව සිතුවෙමි. මාගේ ගුරු දෙවියන්න් වහන්සේගේ අනාර්ග කමඨහන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය නිසා මේ කරුණු කාරණක ඉල්ලීම කරමි. ආධුනිකයන්ට වැඩිපුර අවස්ථාව ලබා දිය යුතු බව දන්නා නමුත් කීපවරක් භාවනා වැඩමුළු වලට සහභාගී වූ අපටත් ගැළපෙන කාල සීමාවලදී නැවත භාවනා වැඩමුළු වලට සහභාගී වීමට අවසර ලබා දෙන සේක්වා. කෘෂ්ණාවෙන් නොඋනත් නිස්සන්න වනයේට පැමිණීම ඔබ වහන්සේ ඊයේ ධර්ම දේශනාවේදී පැවසූ පරිදි නැවත Tamanගේ නිවසට පැමිණීම වැනි සෝදාය හැඟීමයි. මට සහභාගී මම සහභාගී වූ ප්‍රථම භාවනා වැඩමුළුවේදී තන්න පුතෙක් හඬා වැටීමෙන් නිස්සන්න වනයේ සිංහා යනුවෙන් ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරද්දී ඒ අවස්ථාවේ පුදුමයටපත් වූ නමුත් ඒ තරුණයාගේ හැඟීම අද වෙනකොට මට හොඳින්ම වැටෙන්නේ මටත් ඒ හැඟීමම දැනෙන දැනෙන්නට පටන් ගන්න ඇති බැවිනි. ඔබ වහන්සේ ප්‍රධාන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවචිර ජීවනයක් වේවා. තමන් තාමත් සාක්ෂාත් කරගෙන නැමැති නම් වහා නිවන් අවබෝධ වේවා. පෙරවන් සරණයි. අපි නිසන්නවනේ වශයෙන් කියනවා අපි ඉස්සරහට 140ක් භාවනා වැඩමුළුවක ආසන 40ට අඩුවයි සඳහා වෙන් කළා තියෙනවා. ඒ නිසා අපි ඉස්සලාම ඒ අවුරුදු 40ට අඩු අයට ඉඩ දීලා ඒකට ආවේ නැත්නම් නාකි ටිකක් දාගන්න.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 මේ වගේ කෙනෙකුට හොඳට කී හැකියි. ඒ නිසා මීට පස්සේ භාවනාවට එනකොට තව තරුණ කෙනෙක් නාවට කලින් ආපු කෙනෙක් හරි කමක් නැති කෙනෙක් කරන උනන්දු කරන ගතියට යන්න. එතකොට අපි 160ක සැලකිල්ලක් තියෙනවා 60ට වැඩි 40ට වැඩි අයට මතයිනේ. 160ක සැලකිල්ලක් තියෙනවා මොකද මටත් 60 පැන්න දැන් අවුරුදු 3කට විතර ඉස්සෙල්ලා. ඒ නිසා එහෙම බනින්නත් බෑ. පෙරේද තමයි 63 සම්පූර්ණ වුනේ. ඉතින් ඒ නිසා දැන් මම කිව්වත් එමෙ 60ට පස්සේ භාවනා කරන්න බෑ කියලා මම මම ප්‍රතික්ෂේප වෙනවා එන්නම් පෙර අවුරුදු 55න් පස්සේ රස්සාවට පෙන්ෂන් ගන්න ඕනේ කියන කට්ටිය බෑ අයින් කරන්න ඕනට ඒ මොඩේ අවුරුදු 70ක් වෙලා.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 නමුත් ඒක මේ වැඩිහිටියර කරන අවලාදයක් අපරාධයක් නෙමෙයි අපි වැඩිහිටියන් ගිහිල්ලා හිටනවා කරනවා කරලා තරුණ අය උනන්දු කරවන්න. මෙතන ඇති ස්කෝල වල වැඩ කරන අය ඇති, රැකී රස කන්තෝර වල වැඩ කරන අය ඇති, එක එක අධ්‍යාපන ආයතන සහ වැඩ කරන. ඒගොල්ලෝ ආයතන කියන මෙන්න මෙහෙම එකක් තියෙනවා. මට වග වෙන්න පුළුවන් මම කැමැති මන්නම් හරි ආසයි පුළුවන් නම් යන්න කියලා තරුණයි යොමු කරවන්න උනන්දු වෙනවා නම් අපි දෙකොල්ලකම බලාපොරොත්තු ඉෂ්ට වෙනවා අපි යනවා ඊගා ප්‍රශ්නෙට දැනුවත් කරපු ඉන්න මේ කියන්නේ අපි හැමදාම සාදු පාරදීලා වහන්සේට සතාදී කාර්යයක් අවබෝධය කරමින් අපේ හැමදාම මේ ධර්ම අවබෝධය දෙන්නට ශක්තිය ධෛර්යය සැලසේවා කායික මානසික නිරපීඩක ලෙසසේ වාක්‍ය සාධු කළ ප්‍රාර්ථනා කරමි. ගරු ස්වාමීන් වහන්සේ වහන්සේ අසූ ප්‍රණයක් වූයේ ආනාපාන භාවනාවේදී ආස්වාස බිඳෙන්නේ කොතනද යන්නයි. ආනාපාන භාවනාවේදී ආස්වාස බිඳෙන තැන ප්‍රස්වාසය පටන් ගන්නා බවත් ප්‍රස්වාසය බිඳෙන තැන ආස්වාසය පටන් ගන්නා බවත් දැනුනි. මේ නිවැරදි නම් තවදුරටත් දියුණු කර ගන්න ආකාරය පහදා දුන මැනවි. ඔබ වහන්සේට තිරුවන් සරණයි. නෑ ඇත්තට මේක වැරදි. මොකද හේතුව මේ නිරීක්ෂණය මදිතා. හොඳට නිරීක්ෂණය කරන්ඩ ආසාසිය බිදීම නැත්තම් ගිවිං වීම නැත්තම් නොදෙනී යාම එහෙම නැත්තම් අත්දක ගන්න බැරි දැනත් ප්‍රසවාසයේ මතුවීමත් අතර එකිනෙකට අකාලික අනන්තර ප්‍රත්‍යද්ද තියෙන්නේ නැත්තම් මෙද හිස්තනක් කාලික වෙනස් වීමක් තියනවාද කියලා බලලා උද්වන නිරීක්ෂණය කරන්නේ එතකොට Tamanට තේරෙයි මේ ප්‍රකාශය නැවත සුද්ධ කරන්න වෙනවා. මේ එකක් ඉවරලා අනිතික පටන් ගන්න අතර අකාලිකව විරචිත අනිතික පටන් ගන්නවද නැත්නම් අතරක් නොතබා අනන්තරව සිද්ධ වෙනවද කියලා බැලුවොත් මේක ලියලා තියෙන්නේ එහෙම වෙනවයි කියලා. ඒ නිසා මම කියනවා නිරීක්ෂණය මදිගතියක් පේන්න තියෙනවා. ඒක හොඳට බලන්න. බලනකොට තමයි තේරෙයි මේ කියන ප්‍රකාශයේ ඒක සංශෝධනය කරන්න හිතෙයි නැත්නම් මේකට අලුතෙන් දේවල් එකතු කරන්න වෙයි.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 ඒ නිසා අපි වේදනාව එනකම් විනාඩි 20ක් විතර යනකම් වාඩි වෙලා හොඳට බලබලා ඉන්නවා. බලබලා ඉන්නකොට වේදනාව වෙනවා. ඒ උනට ඒක දරාගෙන ඒක පසුබිමේ තියදී යම් ප්‍රමාණයක් ආනාපානය කරන්න පුළුවන්. ඒක දක්ෂයා වීරවන්තයා ඒක දන්නවා. එතකොට ඒ කරදරයක් නැතුව වේදනාවක් නැතුව කරපු ආනාපාන සතියට වඩා මේ වේදනාවක් එක්ක කරන ආනාපාන සතියෙන් තමයි ගහක් අතු ඉති විහිදි වැඩෙන්නාසේ ළමෙක් දුවපැන දඟලලා සෙල්ලම් කරන්නාසේ සෙල්ලක්කාර වෙන තැන. ඉතින් ඒකට වේදනාවට බය එනකොටම බය වුණොත් එහෙම අපිට මේ වේදනාව අතරමැද ආනපන බලන්න බැරි වෙනවා. නැත්තම් සතිය බලන්න බැරි වෙනවා. ඉතින් ඒ කියන්නේ කිසිම සෙල්ලක්කාරකමක් නැති මේ මේ බය ආදු හිතක්. ඒ කියන්නේ කායනුපසනාවල වේදනානුපසනාවට යන්න කැමති නැහැ. ඒ නිසා එහෙම වෙන්නේ නැතුව ওই කරගෙන යන වැඩ පිළිවෙල උද්දට කලෙලි කරගෙන උද්දට නිරවුල් කරගෙන ගැටලිහගෙන වේදනාව එනවමයි කොච්චර දුරට වේදනාව පවතී ධානාපානේ බලන්න පුළුවන් බලන්න දවසින් දවස පුදුමාකාර දියුණුවක් ඇති කරනවා. බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය යෙදී සිටින විට හුස්ම සියුම් වී බොහෝ වේලාවක් යනතුරු වෙනදා මෙන් විවිධ අරමුණු සිතට ගලා ආවේ නැත. මට සතුටක් ඇතිවිය. එලෙස මාළද අලුත් අත්දැකීම පැහැදිලි කර දෙන ලෙස දෙපා නමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අරමුණක් නැහැ කිව්වට සතුට ඇවිල්ලා තියෙනවා. සතුට අරමුණු කරන්න. එච්චරයි කරන්නේ. මේ ලියලා තියෙන එක අපව කියවලා බලන්නකො මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අරමුණක් නැතිලු සතුට ඇවිල්ලා තියෙනවා. ඒක සතුට තමයි අරමුණු කරන්නේ. අරමුණ තමයි සතුට සතුට තමයි අරමුණ. ඉතින් ඒක දිගේ භාවනා කරන්න ප්‍රශ්නයක් නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවුරුද්දක් පමණ කාලයක සිට මා ඔබ වහන්සේගේ උපදෙස් අනුව භාවනා කරන්න යක්මි. මා ලද අත්දැකීම් මේවාය. සක්මන් භාවනාව සතිය වෙනස් වන හැටි අද්විතිමි. සතියෙන් පරිපර නගින විට ලස්සනට සුදුමල් වැටි දුටු පමණින් වාගේ සිය වෙනස් වූ බව දුටිමි. උඩමළුවේ සක්මන් කරන විටද කුරුළු නාදයට වඳුරන්ගේ කෑ ගැසීමට මාගේ සතිය වෙනස් විය. පණුවෙක් වැනි සතෙක් වැල්ලේ ඇදෙනවා දුටුවිට මා නිතින්ම රෙදිපොට ඉහළට කරගන්නෙමි. ඊට පසු පණුවා කෙරේ සිතිවිලි ගලාගෙන ගිය නමුත් සතිය ඉක්මනින්ම දෙපා වලට යොමු කළ හැකි විය. ඇස කන නිසා සිතිවිලි වෙනස් වුවද ඇලීමක් මෙන් ගැටීමක් නොවිය. පරයන්ක භාවනාව බොහෝ වෙලාවක උපදේශ පරිදි භාවනා කරන විට වරණත් ආනාපානය මගේ හුස්ම නැති වී ගියා. ගියා දෝයි සිටින. ආශ්වාසයක් ප්‍රාශ්වාසයක් නොදැනේ. මුලින් මුලින් වෙන්න දැනුණද පසුව දෙකෙහිම වෙනස්කමක් නොපෙනේ. කරන්න කරත් රෝදයක් කරකැවෙන්නාසේ ආශ්වාසය ප්‍රාශ්වාස දෙකේම එකට රෝදයක්සේ කරකැවෙනි. පසුව මේ මොහොදුරැල්ලකට අසුවාසේ හුස්ම ගලාගෙන ගසාගෙන ගියේය. කිසිවක් නැත. හුස්මකුත් නැත. දැනෙන යමක්ද නැත. මුළු කර්මස්ථානයේ කොහේ ගියාද නැත. මෙදෙස නිහඬව බලා සිටීමා ඇස්තර මොකද මේ කියා නිරුචෙමි. මිනිසුන් ඇසින් බලා සිටීමි.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 මේකේ තව සිද්ධි වෙන්නයි තියෙන්නේ, වශී කරගන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, නිර්වාණ සරණයි. මම දැන් මෙතන යයි භාවනාව ආරම්භ කළෙමි. එතෙන් සිට ඊයේ රාත්‍රී 7 පමණ වනතුරු මට දැනෙන්නේ මෙලෙසිනි. භාවනා කරන විට තද මක්වීමක්, නිදිමත ගතියක් තිබින. එය ඉවත් කරගත නොහැකි විය. ශරීරය සහ හිස වියලි ස්වභාවයක් දැරිය. මේ සක්මනේදී හා පරයන්කේදී පොදිය. හුස්ම නොදැනියයි. සිතුවිලි වේගෙන් ගලා යයි. පැහැදිලි නැත. සිත අකර්මණ්‍යය. හැඟවිලා වගේය. වේදනා දැනේ. පිටමැද තද වේදනාවක් විය. එක ලෙස පරයන්කේ සිට නොහැකි විය. වරින් වර ආසන පවා මාරු කෙලිමි. අසාර්ථක විය. මේ ස්වභාවයේ ඊයේ රාත්‍රී 7:30ට භාවනාවට වාඩි වෙන තුරුම තිබින. රාත්‍රී භාවනාවට වාඩි වූ විගස හුස්ම නොදැනින. සිත තද ගැඹුරකට ඇදී ගියේය. පුදුම සුවයක් දැනින. වචනයට නැගිය නොහැකිය. සිතේලි නැවතී ඇත. නමුත් වේදනා දැනේ. ශබ්ද ඇසේ. නමුත් සැනසීම අපරිමිතය.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 ඒ නිසා යන ක්‍රමය හොඳයි. අතුරු විස්තර විග්‍රහ අවශ්‍ය කරන්නේ නැහැ. ඒ හොඳ වෙනවේවා නරක වෙනවේවා ඉවසන්න පුළුවන් බැරිව දෙකම තියේදී නිතිපතා කාලසටහන නොකඩ කර දිගට පවත්වාගෙන යාම තමයි කරන්න තියෙන්නේ. මගදී අර්ථකථන ඉල්ලීම, විස්තර ඉල්ලීම එච්චර කුසල් හිතවිලි නෙමෙයි. නිකන් අනවශ්‍ය එක තැන ටැග් ගහන හිතවිලි නිසා යන පාර හරි කියලා කියන්න පුළුවන්. උනන්දුවෙන් කරගෙන යන්න කියලා කියන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ වහන්සේ මහණවි දින 10කින් පසු අනිත් ස්වාමින් වහන්සේලා ආවාද වීම නතර කළ පසු නැවත ආවාද ලබා ගැනීමට ක්ලේ මොනවාද? ඔය ඉන්න ටික ඉවර කරන්නකෝ ඊට පස්සේ අපි බලමු තව තියෙනවා තව දවස් හතර පහක් මේ ඒක කරන්න ගිහිල්ලා ඉස්සරහා තියෙනවා කල්පනා කරකට මේ ලැබිච්ච විවේකයක් නැතුව දැන් දීපෝපදේශ කිව්වේ කෙරුවේ මොනවද කොහොමද භාවනා කරන්න මොකුත් නැතුව දවස් 10කින් කාටද ව විස්තර කරන්න පුළුවන්. දැන් ලොකු ස්වාංශ ගැන බලාපොරොත්තු වුණා දැන් දවස් 10 විතරලා උන්නාන්තේ අපවත් වුණා දැන් මොනවද කරන්නේ කාටතෝ වලක් කරන්න බෑ කරුණාකර මේ ලැබිච්ච වෙලාව විවේක ගන්න අපි අන්තිම දවස් වෙනකොට මේ ප්‍රශ්න සාකච්ඡා කරනවා එකම කෙනෙක් කියපු අංක නැති කුල තුනක් තැනින් තැනින් තියෙන්නේ එකක තියෙනවා ඊයේ හැපි හැපි විසක් විස්තර කිරීමේදී සතුටක් වීමේදී කුසල් රැස් වෙන්නේ කෙසේද යන්න අපට පැහැදිලි නැති බව ඔබ වහන්සේ පවසුවා. සතුටක් වීමේදී අකුසල් රැස් නොවන බව පැහැදිලිය. නමුත් කුසල් රැස් වෙන්නේ කෙසේදයි වදාළම නෙමෙයි. එවැනි කුලේ තියෙන සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා යන්නේ සිංහල තේරුම අපි මුලින් වචනාර්ථයෙන් දන්නේමු. නමුත් ඊයේ ධර්මදේශනයේ දසු ආකාරයට භාවනාවේදී ඇතිවන එපා වීමේ ස්වභාවය මගහරවා ගැනීමට මේ සඳහා තවත් පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටිමු. මෙලිකොලේ තියෙන අඩුම තරමේ භාවනා ශාලාව තුල ජීවත් කතා නොකරන ලෙස අවවාද දෙන ලෙස කරුණාවෙන් ඉල්ලමි. පළවෙනි එකේ විස්තර දීම හරහමයි උත්තර දෙන්න තියෙන්නේ අකුසල් රැස් නොකිරීම තමයි කුසලතාවය කියන්නේ දක්ෂකම වෙන්න ඕනේ ඒකයි. ඒ නිසා අකුසල් රැස් වෙන නැති බව දැනගන්න සතියින් ඉන්න.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 ඒක නෙවෙයි මිනිස්සනවනේ. ඒ නිසා කතාව පුළුවන් තරම් අඩු කරන්න ඒ සඳහා කණ්ඩායම් නායකයන්ට සහ රිට්‍රීට් එක ඕගනයිස් කරන එකනට කැපකිරීම වැඩි කරන්න වෙයි. අපි නමුත් ඒගොල්ලන්ට බැගෑවෙනවා. අනිත් අයගේ නාමයෙන් මේක කරුණා කරලා එයාට හේතු ගන්නලා දීලා මම අවශ්‍යතාවයක් තියෙනවා සපෙලා දෙන්න. අපි යනවා ඊගා ප්‍රශ්න. හොඳයි අපි පැයකුත් විනාඩි 20ක් විතර වගේ කාලය අරගෙන තියෙන නිසා මම තවත් ආර්දනා කරන්නේ නැහැ ප්‍රශ්න වලට මොකද අපිට සක්මන් කරන්න වෙලා මදි වෙනවා ඒ නිසා අපි තුනට නැවත gediya ගහනවා. එතකොට අපි සාමූහික භාවනාවට රැස් වෙනවා. ඒක මතක් කිරීමත් සමගම අපේ ප්‍රශ්න විචාරතු වැඩ පිළියේ ධර්ම සාකච්ඡා නිමාව මෙතනින් සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.